नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते नमो तस्ते भगवतो වරහතු සම්මා සම්බුද්දස්සේ අප කතා කළේ පසුගිය දිනෙහි ජවන නියමයේ ගැන. ඒ ජවනේසිත පරිත්ත ජවන වීතියන් කාමාවචර ජවනානි සත්තක්කත්තුම් චක්කත්තු මේරවා ජවಂತಿ ඒ ජවනයන් අතුරෙන් ද කාම ජවන වීතියෙහි කාමාවචර ජවන් සත්වරක් හෝ සයවරක් උපදි නැත්නම් ජවಂತಿ කියන්නේ දුවක් කියන තේරුම මණ්ඩප්පවත්‍යං පන මරණකාලාදීසු පංචවාරමීල මරණාසන්න කාලෙහිදී අර වේගය මඳව පවත්නා බැවින් මේ මරණාසන්න කාලයේ පමණක් නෙවෙයි අර දියේ ගිලුණු කාලය, විසග්න කාලය ආදී විබඳු වේග මන්දතාව ඇති කාලයන්දී පංච වාර නිව පස් වරක් මෙය කියලා භගවතෝපන යමක පාතිහාරීය කාලාදීසු ලෞකප්පවත්යන් සත්තාරි පංචවා පච්චවෙක්කන සිතාරි භවಂತಿ කිති වදන් භාග්‍යවතුන් වහන්සේට වනාදී යමක ප්‍රතිහාර්ය පාන කාල ආදීදී වේගය ඒ සීඝ්‍රව පවත්නා බැවින් සත්තාරි පංචවා හතරක් හෝ පහක් පච්චවික්කන සික්කාන ප්‍රතිවේක්ෂා යවන්ති ඇතිවෙච්චයි වදන්ති කියේ අර්ථ කථාකාරයවරයෝ කියක් කියනවා ඒ හරිය අප පසුගිය දිනෙහි කිව්වා. ඊළඟට මේ ජවන නියමයේ ජවන නියමයේ පිළිබඳ පාඩමෙහි තවත් වෙනවා. ආදි කම්මිකස්සපන පතම කප්පනායන් මහග්ගත ජවනානි අභිඤ්ඤා ජවනානිච සබ්බදාපි ඒකවාරමේව ජරන්ති සතෝ පරං භවංග පාතු ආදි කර්මිකයා කියන්නේ එක එක ධ්‍යානයක් පිළිබඳව ඒ ධ්‍යානය පළමුවෙන්ම උපදවන්නට ඒ භාවනා කරන යෝග කර්මෙහි යෙදෙන තැනැත්තා. ප්‍රථම ධානය උපදවා ගැනීම සඳහා භාවනාවේ යෙදෙන තැනැත්තා ප්‍රථම ධානය පිළිබඳ ආදි කර්මික. ඒ යම් විටක ඒ තැනැත්තාට ප්‍රථම ධානය ලැබෙනවා නම් ඒ පළමු වරට ප්‍රථම ධානය ලැබෙන අවස්ථාවේදී එතන ඒ ප්‍රථම ධානය පිළිබඳව ආදි කර්මික. මුලින්ම එය උපදවන තැනැත්තයි. අනේ ආදි කර්මිකයාට පළමුවෙන්ම උපදනා වූ අර්පණා ගවණය. මේ මහත්ගත අර්පණා ගවණය එක වරක්මයි උපදින. දැන් අපි ඒක චිත්තදී කිවලදී <clears throat> අර්පණා ගවන් පිළිබඳ චිත්තදී කිවලදී ආදි කර්මික ධ්‍යාන විචය කියන මෙහිදී දැනගත්තා. ආදි කර්මික ධ්‍යාන විචයේදී ඒ චිත්තදී ප්‍රස්තාර කරන්නේ භවංගය, චලනය, උපච්ඡේදය මනෝද්වාරා වජ්ජනය පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ ධ්‍යාන ධ්‍යාන පිට එකවරයි දක්වන්නේ ඊළඟට භවාංගය අර ඒ ආදි කර්මිකයාට තමා පළමුවෙන්ම ඒ උපදවන ධ්‍යාන සිත ලැබෙන්නේ එකම වරයි ඒකයි ආදි කම්මිකස්ස පන පඨම කප්පනාය මහග්ගත ගවනානි අභිඤ්ඤා ජවනාමිච්ච සබ්බදාපි ඒකවාරමේව ගවන්ති කියන මේ පාඨයෙන් අර මහත්ගත ජවන් කියන දෙක ඒ ඇතුළත්. ඒකට මහත්ගත ජවන් කියන ඒ ප්‍රථම ධානාදී රූප ධාන පහ අරූප ධාන හතර කියන මේවා මින් යමක් පළමුවරම උපදවනවා නම් යමෙක් ඒ තැනත්තා ඒ ඒ ධානයේ පිළිබඳ ආධිකරණ. අනේ ආධිකරණිකයාට පළමුවෙන්ම ලැබෙන මේ මහත්ගත ජවනය එකවරමයි ඊට පස්සේ ඒ තැනත්තා Taman උපදවන ලද්ද උපදවන ලද්ද ඒ ධානයට නැවත නැවත සමවදී. ඒ නැවත නැවත නැවත සමවැදීමේ ඇතිවන්නා වූ චිත්ත වීතිය තමයි සමාපජ්ජන වීතිය කියලා කියනවා. ඒ සමාපජ්ජන වීතිවලදී නම් ඒ ධාන ජවනය මහත්ගත ජවනය බොහෝ වාර ගණනක් උපදී. ඒ Taman ඒ පුරුදු කර තිබෙන කර්මත ඒ ධ්‍යානයෙන් යුතුව සිටින්නට කැමැතිවන කර්මත ඒ ධ්‍යානයෙන් නැගිටීමට කැමැතිවන්නේ යම් අවස්ථාවක නම් ඒ අවස්ථාව වෙනතුරු ඒ ධ්‍යාන සිතම නැවත නැවත නැවත නැවත උපදවමින් සිටිනවා. ඒ නිසායි ඒ සමාපජ්ජන වීතියේදී ධ්‍යාන ජවනය ඒ මහත්ගත ජවනය නැත්නම් අර්පණා ජවනය මෙතෙක් වාර ගණනක් උපදිනවයි කියලා එහෙම නියමයක් දක්වන්නේ නැහැ. ඒක ආදි කර්මිකයාට ප්‍රථම ඒ පළමුවෙන් Taman උපදවන ඒ ධ්‍යානය එකවරයි ලැබෙන්නේ. ඉතින් ඒ ධ්‍යාන එතකොට ධ්‍යාන නවයක් කියනවා රූප ධ්‍යාන පහයි අරූප ධ්‍යාන හතරයි කියලා. ඒ එක එකක් පළමු වරට උපදවන විට ඒ තනස්සා ඒ ධ්‍යානයේ පිළිබඳ ආධිකර්මිකයා ඔහුට ඒ චිත්ත වීතිෙහි ධ්‍යානිත ලැබෙන්නේ එකවරයි. ආධිකම්මිකස්ස පන පතමකක් අනාරං ඒකවර මේව කියන්නේ ඒකයි. ඊළඟට එන්නේ අභිඥා ජවනීය. අභින්නා ගවණයත් අපි ඉගෙන ගත්ත අභින්නා වීති ගැන කතා කරද්දී ඒදී අභිඥා වීතියේ අභිඥා සිත ලැබෙන්නේ එකවරයි. අභිඥා සිත වශයෙන් අප ඉගෙන ගත්තේ සිත් දෙක. අභිඥා කෘත්‍යයෙන් නැත්නම් අභිඥා සිත් වශයෙන් ලැබෙන. ඒ පංචම ධ්‍යාන කුසල් සිතත් පංචම ධ්‍යාන ක්‍රියා. ඒ පංචම ධ්‍යාන කුසල් සිත ප්‍රත්‍යඥයන්ට හා සෝවාන් සකදාගාමි අනාගාමි කියන ඒ සෛක්ෂ පුද්ගලයන්ට ලැබෙන විට අභිඥා කෘත්‍යයෙන් උපදින්නේ පංචම ධ්‍යාන කුසල. රහතන් වහන්සේට නම් ඒ අභිඥා කෘත්‍යයෙන් උපදනා වූ සිත පංචම ධ්‍යාන ක්‍රියා. ඒ ඒ කාහත හරි නම් අභිඥාවක් උපදවන විට ඉතින් මේ පිළිබඳ අපි ඉගෙනගෙන තිබෙනානේ අර පරිකර්ම පාදක ධ්‍යාන වීතිය, පරිකර්ම වීතිය, අභිඥා පාදක ධ්‍යාන වීතිය, අභිඥා වීතිය කියලා එන ඉගෙන ගත්තේ. අනේ අභිඥා වීතියේදී ඒ ධ්‍යාන ය නැත්නම් මේ පංචම ධ්‍යානය අභිඥා වශයෙන් ලැබෙන්නේ. ඒක කියන්නේ අභිඥා කුසල්සිත එහෙම නැත්නම් අභිඥා ක්‍රියාසිත. ඒ අභිඥා කුසල්සිත හෝ අභිඥා ක්‍රියාසිත ලැබෙන්නේ එකවරයි. එකවරයි. ඊට පස්සේ භවංගයට සිත රැකේ. ඊළඟට එන්නේ සත්තාරෝපණ මග්ගුප්පාද සතර මාර්ගය යන් උපදවන විට ඒ කියන්නේ අපි දන්නවා මාර්ග සිත් කියන්නේ හතරයි. සෝතාපට්ටි මග්ග චිත්ත, සකදාගාමි මග්ග චිත්ත, අනාගාමි මග්ග චිත්ත, අරහත් මග්ග චිත්ත. ඉතින් මාර්ග චිත්තෝත්පාද කියන විට ද මාර්ග පිටෝත්පාදයක් කියයි කියන්නේ මාර්ග පිට හා ඒ සමගයදෙන චෛතසික. ඒ සියල්ලම එකතු කොට කියන්නේ පිටෝත්පාදයක. මේ මාර්ග පිටෝත්පාද සතරක් තිබෙනවා. ඒවයි සත්තාරෝපන මග්ගුප්පාද. සෝතාපට්ටි මග්ග, චිත්ත සතරාගාමි මග්ග, චිත්ත අනාගාමි මග්ග, චිත්ත අරහත් මග්ග. ඒවා ඒක චිත්තක්ෂණිකයි. එක චිත්තක්ෂණයක පැවැත්මකුයි ඒ වාත පිළිගන්න. එක චිත්තක්ෂණයයි මාර්ග සිත් සතර පවත්න. එක චිත්තක්ෂණය කියන එක අපි දන්නවා සිතේ යම් සිතක ආයු කාලයක් වෙනා නම් ඒකටයි අපි කියන්නේ චිත්තක්ෂණය කියලා. ඒ මාර්ග සිතේ කියන එක කාහත ලැබෙතාම ඒ ලැබෙන විට එකම වරයි එක මාර්ග සිතක් ලැබෙනවා. දෙවරක් ලැබෙන්නේ නැහැ. ඒ මොකද මේ මාර්ග සිතෙන් කළ යුතු වැඩ කොටස මාර්ගසිතේ උපාදිතී භංග කියන ඒ ක්ෂණත්‍රය තුලදී සම්පූර්ණයෙන්ම සිදු වෙනවා. මේ මාර්ගසිතෙන් කෙරෙන කෘත්‍ය හැටියට දක්වන අර පරිඥා කෘත්‍යය, වහාන කෘත්‍යය, අත්‍තිකා කෘත්‍යය, භාවනා කෘත්‍යය කියන මේ කෘත්‍ය සතරම එකවර සිදු වෙනවා. දුක පිළිසිඳ දැනගන්න, සමුදය දුරු කිරීම, නිවන සාක්ෂාත් කිරීම හා මාර්ගය වැඩිම ඒ මාර්ග පිටින් කළ හැකි වැඩක් වේ නම් ඒ සම්පූර්ණයෙන්ම ඉටු කොටයි මේ මාර්ග පිට නිරුද්ධ වෙනවා. ඒ නිසා මේ මාර්ග පිට නැවත වරක් උපදින්නේ නැහැ. මේ ජීවිතයේදී පමණක් නෙවෙයි. මේ මාර්ග පිට උපදවන ලද ජීවිතයේදී පමණක් නෙවෙයි. සතර ඊට පසු යම් ආත්ම භාව ගණනක හෝ උපදිතත් ඒ මාර්ග පිටම නම් උපදින්නේ නැහැ. ඒ මාර්ගසිත ලැබෙන්නේ නැහැ. ඒ ලැබෙන්නේ නැති කියන්නේ මාර්ගසිතින් කෙරෙන වැඩ ටික ඉවරයි. ඒ කරන්නද කියලා. ඵලසිත ලැබෙන. ඵලසිත ලැබෙන්නේ දැන් මාර්ගසිත ඒ පළමු වරට යම් මාර්ගයක් උපරවන තැනත්තා අපි ගනිමු ප්‍රත්‍යඥී කුයි භාවනා කරලා තමන්ගේ සිතේ නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන ඒ ප්‍රතිපදාව දියුණු කරලා ඒ ඒ ඒ මාර්ගය හා සංකෘත සිත නිර්වාණය අරමුණු කරමින් උපදින අවස්ථාවක් වෙනවා. අන්න ඒ අවස්ථාව තමයි මාර්ගසිත උපදින අවස්ථාවයි කියන්නේ. ඒ අවස්ථාවේදී මාර්ගසිත ඇති වෙනකොටම ඒ මාර්ගසිතින් නිවන අරමුණු කිරීමත් ඒ මාර්ගසිත නිසා මාර්ගසිතින් ප්‍රහාණය කරන යම් සමුදයක් වේ නම් ඒ ප්‍රහාණයක් මාර්ගසිතෙන් දැනගන්නා ඒ පිරිසිඳ ගන්නා දුක්ඛ සත්‍යය පිරිසිඳ ගැනීමක් මාර්ගසිතෙහි ලැබෙන ඒ ආර්ය මාර්ගය වැඩි නෙයි කියන ඒ කෘත්‍යයක් කියන මේ කෘත්‍ය සතරම එකවර සිදු ඒ සිදු කොටයි අර පයස්සු ධම්මා ජයිතා භවಂತಿ කියන්නේ ධර්ම තුනක් දුරු කරනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඒවා නැති කරනවා. ඉතින් නැවතත් ඒ සෝවාන් මාර්ගසිත උපදිනවා නම් ඒ උපදින්නට ඕන මේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාසයන් කියන ඒවා ප්‍රහාණය කරන්න. නමුත් ප්‍රහාණය කරන්න ඒවයි දැන් නැහැ. ඒ නිසායි මාර්ගසිත ඊට පස්සේ කවදාවත් උපදින්නේ නැහැ. ඒක උපදින්නේ නැහැ. සෝවාන් මාර්ග පිට එකවරමයි ලැබෙන්නේ. ඒ වගේමයි සකදාගාමි අනාගාමි අරහත් කියන මේ මාර්ග පිට හතර. ඒ වයින් කල යුතු වැඩ ටික ඒ එක අවස්ථාවේදීම කරනවා. සෝවාන් මාර්ගයට පැමිණ තැනට මාර්ග පිටට අනුකූලව මේ චිත්ත වීතිෙහි සුදුසු පරිදි ඵලසිත දෙවරක් හෝ තුන්වරක් එනවා. අප ඉගෙන ගත්තා ඵලසිත දෙවරක් ලැබෙන්නේ මන්ද ප්‍රඥාව වශයෙන් තුන්වරක් ලැබෙනවා සිවුණු සිත් ප්‍රඥාද වශයෙන්. මණ්ඩ ප්‍රඥාට අර උපචාර සමාධි ජවන් වශයෙන් ලැබෙන ඒ අනුලෝම අනුලෝම සිත් ඒවයි පරිකරණ උපචාර අනුලෝම ගෝත්‍ර භූතල දක්වන්නේ ඒවත් අතරවත් කියුණු නොනැති එක්කෙනාට තුන්වරයි ඒව ලැබෙන්නේ අනු පරිකරණේ නැතුව උපචාර අනුලෝම ගෝත්‍ර ඒ ඊට අනතුරුව මාර්ගසිත ලැබී ඊට පස්සේ ඵලසිත ලැබෙනවා අර අනුලෝම සිත් උපචාර සමාධි ජවන් වශයෙන් ලැබුවේ අනුලෝම සිත් සතරක් උපන්නා නම් මාර්ග සිතට අනතුරුව ඵල සිත් ලැබෙන්නේ දෙකයි තුනක් උපන්නා නම් මාර්ග සිතට අනතුරුව ඵල සිත් ලැබෙනවා තුනක් ඒකයි ඒ මෙතන කියන්නේ චත්තාරෝපන මග්ගුප්පාදා ඒක චිත්තක්ෂරික සතර මාර්ග චිත්තෝත්පාදය ඒක චිත්තක්ෂරිකය එක චිත්තක්ෂණයක යක්මයි ඒවා පවත් ඊට පස්සේ මාර්ගපිට ලැබෙන්නේ නැහැ. සතෝ පරා ඊට පසුව වේ තීනි ඵල චිත්තානි යතරහං පජ්ජන්ත දෙකක් තුනක් ඵල සුදුසු පරිදි උපදී. ඒ සුදුසු පරිදි තමයි අප කියන්නේ ඒ අනුලෝම සිත් නැත්නම් උපචාර සමාධි ජවන් වශයෙන් ලැබෙන සිත් පරිකරණ උපචාර අනුලෝම ගෝත්‍ර භූ වශයෙන් සතරක් වුණනම් මාර්ගසිතට අනුසුරුව කලසිත දෙවරක් පරිකරණය හැර උපචාර අනුලෝම ගෝත්‍ර භූ වශයෙන් ඒ සිත් තුනක් වුණනම් මාර්ගසිතට අනුසුරුව කලසිත තුන්වරක් අර ඒ සමාධි ජවනයන්ගේ අඩු වැඩි වීමට හේතුව දක්වා පිළිගන්නේ නුවණ මඳ තැනත්තා හා තියුණු නුවණ ඇති තැනත්තා ඒ නුවණ මඩ තැනත්තායි කියන එකෙන් තේරුම් ගන්නට එපා නුවණ නැති කෙනෙක්. නුවණ නැතිව මාර්ගඵල කියන ඒවා උපරවන්නට බෑ. උපතින්ම ලත් නුවණක් පිළිගන්නත් ඕන. මේ සත්‍රාඥයයි කියන ප්‍රතිසන්දියේදීම ලැබුණු නුවණ ඇති කෙනෙක් වෙන්නට ඕන ඒ ජීවිතයේදී මාර්ගඵලයන් උපදවන්නට නම් වෙන අයට බෑ. විහෙතුකේකටවත් අහේතුකේකටවත් ඒ වැඩේ කරන්නට බෑ කොයිතරම් මහන්සි වුණත්. ප්‍රතිමලක් නුවණ තිබෙන්නට. ඒ උපතිමලක් නුවණ ඇති කෙනෙකුට අන්තරු සම්පූර්ණ කරගත්තොත් ඒ මාර්ග පලාභිගමනය කරන්නට පුළුවන්. මේ නුවණ පිළිබඳව උවද තිබෙනවා අඩු වැඩික හැම දිනාගේම නුවණ එක තරාතිරමින් නෙවේ. එහෙමනම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ප්‍රඥාවන්ත භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබෙන්නට බෑ. හැමදෙනාගේම නුවණ එක තරාතිරමට පවතිනවා. නුවණ පිළිබඳව තියෙන වෙනසක්. ඒ නිසායි ඒ ඒ වෙනස එතනින් හොඳට දැක්කේවා. බුදුරජාණන් වහන්සේ ඒ ස්ථානාන්තරය ඒ සාමුදුරුවන්ට පිළිනැමීමේ පේනවා. උන්වහන්සේ අන්‍යයන්ට වඩා අන්‍ය ශ්‍රාවකයන්ට වඩා නුවණින් දීර්ඝ නුවණක් ඇති කෙනෙක්. අන්න ඒ වගේ නුවණ පිළිබඳව ආදී කියනවා හැමදෙනාම එක එකන අසතුටන විට කෙනෙකුගේ නුවණ තියුණුයි තව කෙනෙකුගේ නුවණ එහෙම ඒ තරම් තියුණු නුවණක් නෙවෙයි. ඒකට නුවණ තියනවා තියුණු නොවේ නම් ඒකටයි කියේ මන්දේ කියලා. මන්ද ප්‍රඥ චිත්ත ප්‍රඥ යන්නේ. මන්ද නුවණ තියුණු නුවණ. මන්ද නුවණ තිබෙන එක්කනාට උපචාර සමාධි ජවන් හතරක්. සියලු නෝනේ ඇති එක්කෙනාට උපචාර සමාධි ජවන් තුනක්. ඊළඟට මාර්ගයට අනුතුරුව මඳ නෝන ඇති එක්කෙනාට ඵලසිත දෙකක්, සියුණු නෝන ඇති එක්කෙනාට ඵලසිත තුන්වක්. එහෙමයි. එයයි අර ද්වේතීනි ඵලචිත්තානි යථාරහං උපජ්ජං යථාරහ කියන සුදුසු පරිදි ඒ සුදුසු පරිදි නම් මේ උපචාර සමාධි ගවන් හතරක් වෙනම් ඵල සිද්ධ එකක් වෙන එක උපචාර සමාධි ගවන් තුනක් වුණා නම් ඵල සිද්ධ තුනක් වෙන එක. සතෝ පරං භවංග පාතු ඊට පසු භවාංගය ඇති වෙනවා භවාංග සිද්ධ ඇති වෙනවා. චිත්තදීති අවසන් වන භවංගයෙන් භවංගයට වැටිලන්නේ. විසිත භවංගයට වැටෙනවා භවංග පාපු. ඊළඟට එන්නේ නිරෝධ සමාපatti කාලේ අපි නිරෝධ සමාපatti වීතිය පිළිබඳව කතා කරමු. නිරෝධ සමාපත්තියට කණින්නේ ඒ නිරෝධ සමාපත්තිය කියන ඒ සමවත්ත සමවදින්නේ අනාගාමි රහත් කියන ඒ පුද්ගලයන් වහන්සේලා දෙනම අෂ්ට සමාපatti ලාභී නම් අනාගාමි රහත් වීම ප්‍රමාණවත් වන්නේ නැහැ නිරෝධ සමාපත්තියට සමවදින්නට ඒ දෙදෙනාටම පිළෙන්නට ඕන අෂ්ට සමාපත්. ඒ අෂ්ට සමාපත්තිලාදී අනාගාමී රහතුන් නිරෝධ සමාපත්තියට සමවදින බව අප ඉගෙන ගන්න. ඒ පිළිබඳ ඒ සමවදීමේ පිළිවෙල කතාවත් අපි දැනගත්තනේ. ඒකට බල දෙකකින් යුක්ත කෙනෙක් වෙන්න ඕන. සමත බල, විපස්සනා බල. සමත බලයක් පිරෙන්නට ඕනේ, විපස්සනා බලයක් පිරෙන්නට ඕනේ. ඒ දෙක යුගනබ්දව යෙදීමෙන් යුගනබ්දව පවැත්වීමෙන් තමයි නිරෝධ සමාපත්තියට සමවන්නේ. යුගනබ්දේ කියන්නේ පළමුව සමාපත්තියට සමවැදිලා ඊළඟට විදර්ශනාව යොදනවා. විදර්ශනාවෙන් විදර්ශනා කරනවා ඒ සමවැදුණු සමාපත්තියෙහි ඇති සංස්කාර ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැක්වීම. අනේ විදිහට ඒ ඒ ධ්‍යානයට සමවැද ඒ ඒ ධ්‍යානයේ නැගිට ඒ ධ්‍යාන සම්පයුක්ත චිත්තචෛතසික ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනාවට නම්වා බලනවා. ඒකද සමථ වශයෙන් ධ්‍යානයට සමවැදීමක් ඊළඟට ධානයෙන් නැගිට විදර්ශනාව පැවැත්වීම කියන මේ දෙකම කරනවා. එහෙම පිළිවෙලින් ප්‍රථම ධානයට සමවැද එයින් නැගිට විදර්ශනා කරන ඊළඟට ဒုတိ ය ධානයට සමවැද එයින් නැගිට විදර්ශනාව පැවැත්වීම තෘතිය ධානයට සමවැද එයින් නැගිට විදර්ශනාව පැවැත්වීම චතුර්ථ ධානයට සමවැද එයින් නැගිට විදර්ශනාව පැවැත්වීම ඊළඟට අරූප ධාන වලින් ආකාසානං ඡායතනයට සමවැද එයි නැගිට ඒ වූ සංස්කාර ධර්මයන් විදර්ශනා කොට විඥානං ඡායතනයට සමවැද එයි නැගිට ඒ වූ සංස්කාරයන් විදර්ශනා කොට ආචිතඥායතනයට සමවැද එයි නැගිට අර පූර්ව කුත්‍ය සතර සිදු කරයි. නානාබද්ධ විකෝපන සංඝ පටිමානන සත්තු පක්කෝස්තන අද්ධාල පරිච්ඡේද ඒවා අපි නැවත විස්තර කරන්නට ඕනේ නැහැ. අපි නිරෝධ සමාපත්තිය පිළිබඳව කතා කරන විට ඒවා පැහැදිලි කළා. අන්න ඒ පූර්ව කෘත්‍ය සතර කරලා ඊළඟට නේව සංඥා නා සංඥායතන උපදවන. නේව සංඥා නා සංඥායතනයට සමවන. මේ නේව සංඥා නා සංඥායතන කුසල්සිත අනාගාමී වහන්සේට නම් නේද සංඥා නා සංඥායතන ක්‍රියාසිත රහතන් වහන්සේට නම් උපදිනවා ඒ සමාපත්තියට සමවැදීමේදී දෙවරක් දෙවරක් ඉන්පසු සිත් ඉපදීම නවතින ඒ චිත්ත චෛතසික චිත්තජ රූප කියන මේවා විරෝධ සමාපත්තියට සමවැද සිටින කාලය තුලදී ඇතිවන්නේ නැහැ ඒ සඳහා තමයි නිරෝධ සමාපත්තියට සමවදී. ඉතින් ඒ නිරෝධ සමාපත්තියට සමවැදීමේදී සතරවැනි අරූප ධානය දෙවරක් උපදිනවා. එයයි නිරෝධ සමාපatti කාලයේ වික්කත්තුන් චතුත්ථාන රූප ජවනං ජව සතරවැනි අරූපාවචර ජවනී කීවේ නේව සංඥා නා සංඥායතන ජවනී අනාගාමී වහන්සේට නම් කුසල ජවනය, රහතන් වහන්සේට නම් ක්‍රියා ජවනය. විත්තක් විත්තක්තු දෙවරක් උපදී. තතෝ පරං නිරෝධං කුසති. ඉන්පසු නිරෝධං නිරෝධය ස්පර්ශ කරයි. එයි එයි කීවේ දැන් ඒ නිරෝධ සමාපත්තියට සමවදින ආර්යයන් වහන්සේ ඒක සමවදින විට මේ ජීවිතෙහිදීම නිවන් සැපය ලැබෙමි කියන අදහස ඇති. නිවනේ අප මේ සාකච්ඡා කරලා තියෙනවා නිවනේ කියන්නේ විඳින සැපයක් නම් නොවේ. නිවන විඳින සැපයක්. ඒ නිසායි අවේදිත සුඛය කියන්නේ. අවේදිත කියන්නේ නොවිඳින කියන්නේ. නොවිඳින එහෙත් සැපයක්. විඳින සැපේ කියන එක ආර්ය සත්‍ය කතාවෙහිදී ඇතුළත් වන්නේ දුකට. යම් කිංචි වේදිකං සබ්බං තං දුක්ඛස්මින්ති වදාමි. යන්නේ බුදුරජාණන් වහන්සේ වදාළේ ඒක. ඒ මොකද? ඒ සැප වේදනාවක් වුවත් එය අනිත්‍යයි. අනිත්‍ය වූ කිසිවක් සැපයි කියා දක්වන්නේ නැහැ. බුද්ධ ආගමේ බුදුරජාණන් වහන්සේ එහෙම උගන්වන්නේ නැහැ. ඒ ආර්ය සත්‍ය වශයෙන් සැපයි. ආර්ය සත්‍ය වශයෙන් ඉගෙන සැපය හැටියට දක්වන්නේ නොවිඳින සුවයක්. නොවිඳීමේ සැපය. ඒ තමයි නිර්වාණ සැපය. නිර්වාණ ඒ කොයි වෙලාවකවත් කවදාවත් නැතිවන්නේ නැහැ. ඒ නිසායි නිවන පිළිබඳව දක්වන විට නිවන අත් සතරිකින් තේරුම් ගන්නට කියා තිබෙනවා නිස්සරණත්වෝ විවේකත්වෝ අසංකතත්වෝ අමතත්වෝ අමෘතාත්ව අමෘතය කියන්නේ නොමැරෙන බවක් නැති නොවන බවක් නිවන නැතිවන ස්වභාවයක් නෙවේ නැතිවන්නට නම් ඇතිවන්නට ඕන නිවන ඇතිවන්නේ නැහැ ඇතිවන්නට නම් ඇතිවීමේ හේතු තිබෙන්නට ඕන නිවන ඇතිවන්නක් නොවන බැවින් ඇතිවීමේ හේතු වුණොත් නිවනට නැහැ ඒ නිවනට පැමිණිය හැකියි ඒ පැමිණෙන්නේ සාගමනින් ගිහිල්ලා එහෙම නැත්නම් වෙන වැඩ පිළිවෙලකින් ඒ නිවනට පැමිණෙනවා නෙවේ. ඒක පැමිණීම අරමුණු කිරීම වශයෙන් පැමිණීම. අරමුණු කිරීම. නිවනට පැමිණීම. ඉතින් අන්න ඒ නිවන නිවන අවේදිත විදීමක් නෑ. ඒ නිවන සපයි කියන්නේ ඒ විඳින බවක් නැති නිසා. විඳින දවස් තිබෙනවා නම් විඳින එක කොයි වෙලාවක හරි නැති වෙනකොට. සමහර විටක දිගු කලක් විඳලා හෝ නැති. ඒ අපි කියනවානේ දෙවිසක විඳිනවා, මිනිස්සක විඳිනවා ආදි වශයෙන්. එහෙම මේ දුකෙන් අනිස්තර දිගටම සපක් වශයෙන් ලබත. ඒද අවසන් වෙනවා. ඒ නිසායි ඔය දේව සංඥා නා සංඥායතනෙ ගැන අප මේ කතා කළානේ සිත ගැන. මේ දේව සංඥා නා සංඥායතන ධ්‍යානෙ උපදවා ගත්ත තැනත්තා ඒ නොපිරිහි කාලක්‍රියා කළොත් මේ සංඥා නා සංඥායතනේ භූමියේහි ඔහුගේ ඊළඟ ඉදීම. එහි මහා කල්ප 84000ක් සිටිනවා පවතිනවා ඔහුගේ ඒ ස්කන්ධ පරම්පරාව. නාමස්කන්ධ පරම්පරාව. 84000 ඇවෑමෙන් මහා කල්ප 84000 ඇවෑමෙන් එතනින් සිත වෙනවා. අපි ඒක ගතහොත් එතන තිබෙන උපේක්ෂා විඳනයක්. ඒද උපේක්ෂාවත් සතේට ඇතුළත් කොට කතා කරන බැරි. අපි දැන් ගත්තත් ඒ සතය මහා කල්ප 84000 පසු ඒ නැති වෙනවා. එහෙනම් ඒක අමත නෙවේ. ඒක මතයි. ඒ මැරෙනවා නැතිවම තමයි. නිවන එහෙම නෙවෙයි අමත. නැතිවන්නේ නැති ස්වභාවය. ඒ නැතිවන්නේ නැත්තේ නිවනේ ඇතිවීමක් නොවන බව. ඉතින් ඒක සම්බන්ධ කරගන්න ඕනේ. ඇති වෙන්නට නම් ඇතිවීමේ හේතු පිළිෙන්නට ඕනේ. දැන් නිවන පිළිබඳව නිවනත් අර්ථයක් හැටියට දක්වනවා. අර්ථයක් කියන්නේ කලක් හැටියට දක්වනවා. ආත්ත පරිසම්බිදා, ධම්ම පරිසම්බිදා, නිරුක්ති පරිසම්බිදා, පටිභාන පරිසම්බිදා කියන ඒ පටිසම්භිදාවන් තිබී නිර්වාණය අර්ථ කියන කොටයි වැටේ. ඒ ඒ පිළිබඳ ධම්ම කියන මේ හේතුව දක්වනවා නම් නිවන පිළිබඳවත් හේතුවක් දක්වනවා. ඒ කුමක්ද? ආර්ය ශාන්තික මාර්ගය. ඒ නිර්වාණය පිළිබඳව දක්වන ඒ හේතුව නිර්වාණය ඇති කරන හේතුවක් නෙවෙයි. ඒක ජනක හේතුවක් නෙවෙයි. එය නිවනට පැමිණීමේ හේතුව. ඒකට කියන්නේ සම්පාපක හේතුව. සම්පාපක නිවන තිබේ. නිවන තිබෙනවා. නිවන විද්‍යමාන ධර්මයක්. නමුත් ඒ විද්‍යමාන ධර්මයක් වුවද ඒ නිර්වාණයට අරමුණු කිරීම වශයෙන් කෙනෙකු කවදාවත් පැමිණෙන්නේ නැහැ. ඒ ආර්ය ශ්‍රාන්ත මාර්ගය Tamange සම්පාමිගෙයි උපදවා ගත්තේ නැත්නම්. එනිසා ඒ නිවනට පැමිණීමේ මාර්ගය වශයෙන් ආර්ය ශ්‍රාන්තික මාර්ගය සම්පාපක හේතු වශයෙන් ගන්න. එහෙම නැතුව ජනක හේතු හෝ උපන් උපත්තම්බක හේතු කියන ඒබඳු හේතුවක් නෙවෙයි. නිර්වාණය හැමදාම පවතින ධර්මයක් කියන්නේ ඒ කවදාවත් ඇති නූණු ධර්මයක්. කවදා හරි ඇති වුණා නම් ඒ කවදා හරි නැති වෙන්නට. ඒක බොහොම අමාරුයි තේරුම් ගන්නට. සාමාන්‍ය නුවණකින් කෙනෙකුට හිතා ගන්නට බෑ. ඒ නිසාම තමයි ඒ නිවන සාක්ෂාත් කිරීම ලෝකෝත්තර ඥානයෙන්ම කළ යුතුයි කියලා දක්වනවා. ලෝකෝත්තර ඥාන හතරක් තිබෙනවා නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර. ඊට අනුතුරුව ලැබෙන ඒක එක ඥානයකට අනුතුරුව ලැබෙන ඵලය ඒ මාර්ගසිත කියන ඒ කුසලයේ විසා ලැබෙන විපාකයක් හැටියටයි දක්වන්නේ. දක්වන්නේ. අන ඒ නිර්වාණය කියන ඒ නිර්වාණ සැපය මෙලොවදීම මේ ජීවිතයේදීම සිවේ ඒ අනාගාමී වහන්සේ හෝ රහතන් වහන්සේ එනේ අෂ්ඨ සමාපatti උපදවාගෙන සිටේ නම් ඒ නිරෝධ සමාපත්තියට සමවැදීමෙන් බලාපොරොත්තු වන්නේ චිත්තචෛතසික චිත්තජ රූපයන් විරුද්ධ කොට සාන්ත කරත්මක් ඇතිව සිටීමක් රූපය පවතිනවා ඒ රූපයෙහි කර්මජ රූප උතුජ රූප ආහාරජ රූප කියන කොටස් තුන තිබෙනවා. රූප අතුරෙන් නැහැ චිත්තජ රූප කියන කොටස. සිත නැහැ චෛතසික නැහැ. ඒකට නාම රූප කියන මේ දෙක අතුරෙන් නාම ධර්ම එකක්වත් ඒ කාර්ය තුල උපදින්නේ නැහැ. රූප ධර්ම අතුරෙන් එක කොටසක් චිත්තජ රූප කියන කොටස නැහැ. අනිත් රූප ටික. ඉතින් අචිත්තකව වාසය කරන්නේ ඒ කාලය තුල. මිනිස් ලොව නම් වැඩිම කාලය හැටියට දක්වන්නේ 7 දවසයි. 7 දවස ඒ කාලය තුළ සිත නිරුද්ධ කොටයි. අනේ නිරෝධ සමාපත්තියට සමවැදීමේදී අන්තිමට උපදවන සමාපත්තියට සමවැදීම වශයෙන් උපදවන ඒ චතුත්ථාන්ත ජවනය. මේව සංඥා නා සංඥා යතන ජවනය කුසලය හෝ ක්‍රියාසිත සුදුසු පරිදි දෙවරක් උපදිනවා. ඉන් අනතුරුව සිත් උපදින්නේ නැහැ. Taman ඒ විරෝධ සමාපත්තියට සමවැද සිටීමට නියම කරගත්ත කාලය තුල. උත්ථාන කාලේ ඊළඟට විරෝධ සමාපත්තිය නැගිටිනවා. ඒ නැගිටීමේදී උත්ථාන කාලෙට අනාගාමි ඵලං වා අරහත් ඵලං වා යතරහං උපජ්ජං අනාගාමි ඵලය හෝ අරහත් ඵලය අනාගාමින් වහන්සේට අරහත් ඵලය මේ අනාගාමී නිරම සමාපත්තියෙන් නැගිටින විට අනාගාමින් වහන්සේට අනාගාමි ඵලසිත එකවරක් රහතන් වහන්සේට නම් අරහත් ඵලසිත එකවරක් ඉපදුනාට පසු ඉපදලා ඒවා නිරේ නිරුද්ධ වෙනවා ඊට පසු භවංග පාතෝ හෝති භවංග සිත් උපදිනවා ඒ නිරෝධ සමාපatti කාලෙහිදී ඒ අරූපාවචර ජවනය සතරවෙනි අරූපාවචර ජවනය පවත්නේ කොපමණ වාර ගණනක්දයි කියන එක පිළිබඳ වූ ඒ ජවන නියමය. ඊළඟට සබ්බත්ථාපි සමාපatti විද්‍යාමි. භවංග සෝතෝ විය. වීති නියමෝ නක්ඛීතිකත්වා බහූ නීති ලබ්භಂತಿ. සබ්බත්ථාපි සමාපatti විද්‍යා. සියලුම ධ්‍යාන සමාපatti ඵල සමාපatti. කියන ඒ වීතිවල. දැන් ඒ ධ්‍යාන සමාපatti ඵල සමාපatti කියන ඒවාට ඇතුළත් වන්නේ නැහැ නිරෝධ සමාපatti. ධ්‍යාන සමාපatti ඵල සමාපatti. නිරෝධ සමාපatti කියන එක ඒක ඉතිරි වෙනම එකක් හැටියට සැලකන්න. ඒ මොකද ධ්‍යාන සමාපatti වලදී ධ්‍යාන සිත දිගටම පවතිනවා. ඵල සමාපatti වලදී සමාපatti කාලය තුල ඒ ඵලසිත දිගටම පවතී. නිරෝධ සමාපatti කියන ඒ සමාපatti කාලය තුලදී සිත් පැවතීමක් ඇත්තෙම නැහැ. අනේ වෙනස. ඒ නිසා සමාප සබ්බත්තාපි සමාපatti දීත්‍යං කීවේ ඒ ධ්‍යාන සමාපatti ඵල සමාපatti කියන මේ රීතිවල අ දීත්‍යං භාංග සෝතෝවිය වීති නියමෝ නැති භවංග සෝතෝ කියන භවංග සෝතසමෙන් භවංග සෝතසේ කියන්නේ නොකරවා පැවතගෙන යන භවංග પરම්පරාව. ඒ භවංග සිත් පිළිබඳව නියමයෙන් දක්වන්නේ නැහැ. කෙනෙකුට භවංග ඉපදිය යුත්තේ මෙපමණයි. මෞත මෙපමණයි අසවලාත මෙපමණයි කියලා සාමාන්‍ය වශයෙන් එහෙම දක්වන්නේ නැහැ. එනවා අර මා කියවන හිත කලිනුත් වේ භවංගානි බුද්ධස්ස සාරිපුත්තස්ස සෝලස අඤ්ඤේ සංකන සත්තානං ගණනාතු අසංඛ්‍යා කියලා ඒ භවංග පිළිබඳ ඒ බඳු මේ නියමයක් දක්වන්නේ මේ විශේෂ අවස්ථා පිළිබඳවයි වේ භවංගානි බුද්ධස්ස දැන් ඔය යමක ප්‍රාතිහාර්ය පයන්න ආදී ඒ බඳු ක්‍රියාවලදී බුදුරජාණන් වහන්සේට නීති දෙකක් අතරේ ඇතිවන්නා වූ භවාංග සිත් දෙකක් තිබෙනවා. ඒක සිතා ගැනීම පවා අමාරු කරුණක්. සාරිපුත්තක සෝලස එබඳු අවස්ථාවන් පිළි. ඒ විදිහේ ශීඝ්‍ර පැවැත්මක් නැවත නැවත ඉක්මනින් දීති උපදන අවස්ථාවක් වෙතෝ. සරිකාම්බුවන්ට භවංග 16ක් අන්‍ය සම්පන්න සත්තානං අන්‍ය සත්වයිනට ගණනාතු අසංඛ්‍යාත. ගණන් වශයෙන් මෙපමණයි කියලා දක්වන්නේ නැහැ. අන ඒ දැන් අපට වැඩිපුර උපදනාසිත භවංග චිත්ත වීති උපදිනවා. නමුත් ඒ චිත්ත වීති අතරේ තිබෙන භවංග බොහෝ ගණනක්. මේක කලිනුත් මා කියලා තියෙනවා භවංග වල ගණනේ අඩු වීම නුවණ නිසාම සිදුවන දෙයක්. සමහරුන්ට හිතන්න දෙයක්වත් නැහැ. කියන්නේ හිතන දෙයක් නැහැ. මොනවා හරි හිතන්න නැහැ. ඔය ඉන්නවා. එහෙම අයට භවංග තමයි දිගටම උපදින්නේ. ඒ කියන්නේ නිකම්ම ඉන්නවත් නෙවෙයි මොන මොනවත් හරි හිතනවා. නමුත් ඒ වගේ සමහරු සිතට ඒ තරම් වැඩ වැඩක් දෙනා එනවේනේ. නෑ. ඒ ඒතරම් සිතින් වැඩ ගන්නෙ නැහැ. වැඩ නොගෙන ඉන්නේ. ඒ වැඩ නොගෙන ඉන්න අවස්ථාවවලදී බහුල වශයෙන් ඇතිවන්නේ භවංශ. චිත්ත වීති උපදිනවා අඩුයි. චිත්ත වීති නැතිවා නෙවෙයි. දැන් ඇහැට පේනකොට ඇහැට පේනවා කියන්නේ අපි චක්සුද්්වාරක චිත්ත වීති උපදිනවා. ඉතින් ඒ දක්නේ අසවල් දෙයක් කියලා යම් දැනගැනීමක් කරනවා නම් මනෝද්වාරික චිත්ත වීති ඒ අනුසාරයෙන් උපදිනවා. ඒ වගේ කතා කරනවා නම් අපිට චිත්ත වීති උපදින්නේ. කතාව අහගෙන ඉන්නවා නම් චිත්ත වීති උපදින්නේ. උපදින්නේ. එහෙම උපදිතක් ඒ වීති වල අතරේ තිබෙන භවංග ගණන මෙතමනේ කියලා පෙන්වන්නට අමාරු. ඒකයි මෙතන කියන්නේ. සබ්බත්ථා සමාපatti වීතියන් භවංග සෝතෝ කියයි. දැන් අන්න ඒ භවංග සෝතස නම් ඇතිවන්නේ වීති නැති කාලේ. මේ වීති සිත් නැත්නම් පවතින භවංග සිත. කියන්නේ භවංග සිත නැති වෙන්නට ඕනේ අලුත් අරමුණක එල්බගෙන යම්කිසි අරමුණක එල්බගෙන සිත් හට ගන්නට. ඒ හටගන්නේ චිත්ත වීති. ඒ චිත්ත වීති ඇති වෙන්නේ නැත්නම් පවතින්නේ භවංග. අන්න ඒ භවංග සෝත සමෙන් භවංගයන් මෙන් මෙතමනයි කියා ගණනක් දක්වන්නට බැරි පරිදි සමාපatti දීපවලදී ඒ ධානසිත ධාන සමාපත්තියේදී ඵල සිත ඵල සමාපත්තියේදී උපදිනවා කියන එකයි මේ කියන්නේ. ඒකයි ඒ පිළිබඳව නියමයක් නැත. දීති නියමෝ නැති කප්වා බහූ නීති ලබ්ධං. අන්තකේ වීතිය දක්වන් ඒ වීතියේ තිබෙන දැන් සමාපatti වීතියේ කියලා කියන්නේ. ධ්‍යාන සමාපatti වීතිය, ඵල සමාපatti වීතිය. ඉතින් ධ්‍යාන සමාපatti වීතිය පටන් ගන්න නම් මනෝද්වාරා වජ්ජනේ. වජ්ජනේ. අවසන් ගන්නේ භවාංගය. නමුත් ඒ මනෝද්වාරා වජ්ජනයෙන් පටන්ගෙන භවාංගයෙන් අවසන් වෙන ඒ චිත්ත වීතියේ කාලය තුලදී කොයිතරම් ධ්‍යාන සිත් ගණනක් උපදිනවද කොයිතරම් ඵල සිත් ගණනක් එකකට අනුතුරු එකක් වශයෙන් උපදිනවද කියලා එහෙම නියමයකින් දක්වන්නේ නැහැ. ඒකයි වීති නියමෝ නත්ථීති. සත්වා බහූනි කියලා. බහූනි කියලා. බොහෝ සත්තක්කත්තුන් වර්තාමි මග්ගා භින්නා සකින් මතා අවශේෂානි ලබ්ධಂತಿ ජවනානි බහූනිපි ඒ තමයි මේ ජවන නියමය පිළිබඳ සංග්‍රහ ධාතාව මේ සියල්ලම පිටුකොට දක්වන සංග්‍රහ ධාතාව එයයි සත්‍යකත්තුම් පරිත්තාන ඒ කාම ජවනයෝ සත්වරක්ද ඒ කිය වැඩිම වාර ගණන කාර්යවන් චිත්ත වීතියක ලැබෙන්නේ වැඩිම වශයෙන් සත්වරයි. ඒකයි සත්තක්කත්තුම් පරිත්තාද. මග්ගා භින්නා සතින් මතා මාර්ග සික්ඛා අභිඥාස්සේ සතින් එකවරයි උපදී. අවශේෂාන් ලබ්භಂತಿ ජවනානි බහූමිති අනිත් ඒවා ඒකට පරිත්ත කියන කාම ජවනියෝ හතරක්ද මාර්ග ජවන් හා අභිඥා ජවන් එකවර දෙකින්ද එහෙම ලැබෙනවා අවශේෂානි අවශේෂා ඒ ඥාන සමාපatti ඵල සමාපatti වශයෙන් ලැබෙන ඒ අර්පණා ජවන් පිළිබඳව එහෙම අහෝනි බොහෝ වාර ගණනක් අර ගණනක් මෙහෙම දක්වන්නේ නැති ඒ තමයි ජවන නියමය. ඒ ජවන නියමයට පසුව එනවා පුද්ගල ભેදයක්, පුද්ගල චිත්ත ගණන. පුද්ගලයන්. දැන් පුද්ගලයෝ කියන විට සියලුම පුද්ගලයන් පුද්ගල පඤ්ඤාක්තියේදී බොහෝම දක්වලා තියෙනවා. ඒකක පුද්ගල, ත්‍රිවිධ පුද්ගල, ත්‍රිවිධ පුද්ගල, චතුර්විධ පුද්ගල, පංචවිධ ෂඩ්විද සප්තවිද අට්ඨවිද ඔයාදී වශයෙන් පුද්ගලයන් එක එක වශයෙන් කොටස් කරලා බුදුරජාණන් වහන්සේ වදාළා. මේ පුද්ගලයන් දැකීමටද උපයෝගී කරගන්නේ. ඒ පුද්ගලයන් පිළිබඳ වූ රූප නෙවේ. ඒ පුද්ගලයන් පිළිබඳ වූ නාම ධර්ම. පුද්ගල කතාවෙහි පුද්ගලයා කියලා දක්වන්න. දක්වන්නට යොදා ගන්න මිනිසුන් සත්වයන් මේ නාම රූප ධර්ම පුඤ්ජය. මිනිසා කියන විට පුද්ගලයේ. බලලා බලලා බලලා කියන විටත් ඒ මේ කතාවේ හැටියට පුද්ගලයේ. පුද්ගලයා. ඒ ඒවා එහෙම වෙන් කරන්නට යොදාගෙන තිබෙන ධර්මෙහි යොදාගෙන තිබෙන නාම ධර්මයි. නාම ධර්ම. ඒ නිසා පුද්ගලයන් කොයිතරම් වඩාරා තිබුණත් ඔය ධර්මානුසාරී, සද්ධානුසාරී ආදී වශයෙන් එක එක විදිහට පුද්ගලයන්ව බෙදලා තියෙනවා. පුද්ගල පඤ්ඤාතිය. පුද්ගල පඤ්ඤාති ප්‍රකරණයයි කියන්නේ අභිධර්ම ප්‍රකරණයක්. ඒ අභිධර්ම ප්‍රකරණයක් පුද්ගල පඤ්ඤාතියෙහි පුද්ගලයන් පිළිබඳවමයි දේශනා කරලා තියෙන්නේ. මුලදී ඒ මේ ඒ පඤ්ඤාති ගැන තරමක් දක්වලා ඛණ්ඩ පඤ්ඤාති ආයතන පඤ්ඤාති ධාතු පඤ්ඤාති ඔය ආදි වශයෙන් එහෙම දක්වලා ඊළඟට පුද්ගල පඤ්ඤාති ඉතින් මේ පුද්ගලයන් සියලු දෙනාම සියලු දෙනාම අපි ගතහොත් නේව සංඥා නාසඤ්ඤායතනේ කියන භවග්‍රේසිත අවීචය දක්වා මේ ස්ථාන 31ක වෙසෙන සියලු සත්‍යයන් පුද්ගලයන් වශයෙන් 12කට බෙදෙනවා. පුද්ගලයෝ 12 දෙනෙක්. එයින් 8 දෙනෙක්ම ආර්ය පුද්ගල. ඒ ආර්ය පුද්ගලයන් තමයි අෂ්ටාර්ය පුද්ගල කියලා දක්වන්නේ. අනිත් හතර දෙනා තමයි ප්‍රත්‍යඥයෝ කියන්නේ. ඒ ප්‍රත්‍යඥයන්ගෙන් එක්කෙනෙක් දුර්ගති අහේතුක පුද්ගලයා. අනිත් එක්කෙනා තව එක්කෙනෙක් ඉන්නවා සුගති අහේතුක පුද්ගලයා. ඊළඟට ද්වි හේතුක පුද්ගලයා, ත්‍රි හේතුක පුද්ගලයා. ඒ ප්‍රත්‍යඥයන් ওই විදිහට කොටස් හතරකට බෙදෙනවා පුද්ගල වශයෙන්. දුර්ගති හේතුක, සුගති හේතුක, ද්වි හේතුක, ත්‍රි හේතුක. ඒ දුර්ගති හේතුක පුද්ගලයා කියන්නේ සතර අපාය උත්පත්තිය ලබා සිටින ඒ කුද්දක දුර්ගතියෙහි ඉපද සිටින අය. එයාගේ ප්‍රතිසංදිසිත අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ සිත. ඒ අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ සිත අහේතුක සිත. අහේතුක විපාක සිත. අකුසල විපාක සිතක්. දුර්ගතිය හේතු කෙරෙන්නේ ඒ අකුසල විපාක උපේක්ෂා සහගත සම්පතිය. ඒ නිසා ඒක අකුසල විපාක. ඒ අකුසල් කරන ලබ්ධ වුන් ඒ අකුසල කර්මය නිසා ප්‍රතිසන්දියක් ලැබෙනවා නම් ඒ ලබන්නේ ලබන විට ඔවුනගේ ප්‍රතිසන්දිසිත වශයෙන් ලැබෙන විපාක සිත වන්නේ ඔය අකුසල විපාක සිතයි. ඒකට කියන්නේ අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ නිරයෙහි තිරිසන් භවෙහි പ്രേත අද්දවි එවැගේම වාසුර කියලා දක්වන പ്രേත කොටස් ඉන්නවා ඔවුනගේ ප්‍රතිසන්දිසිත වන්නේ ඔය කියන ලද සිත. ශරීර වශයෙන් ඔවුනගේ බොහෝ වෙනස්කම් තිබෙනවා. බොහෝ වෙනස්කම්. ඒ ප්‍රතිසන්දිසිත වශයෙන් තිබෙන්නේ එක සිතක්. අකුසල විපාක උපේක්ෂා සහගත සංකීර්ණ සිත. ඒ දුර්ගතිය හේතු. සුභතිය හේතු කියාය කියන්නේ ද්වේතුක ඕමක කුසල කර්මයක් කරලා එයින් ඒ නිසා ප්‍රතිසංයත් ලබන තැනස්සා. වන්නේ සුභති අහේතුක ප්‍රතිසංයත්. ඔහුට ලැබෙන විපාක ඔහුගේ ප්‍රතිසංදිසිත වන්නේ කුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ සිත. කුසල විපාක. කලේ කුසලයක්. කෙනෙකු කරන කුසල් අඩු ගණනේ අලෝභ අදෝස කියන හේතු දෙකෙන් යුක්ත වන්නට ඕන. අලෝභ අදෝස කියන හේතු දෙකෙන් යුක්ත වීම නිසා තමයි ද්වි හේතුකේ කියන්නේ. ඒ හේතු දෙකෙන් යුක්තව කුසලය ලැබුණත් කරන අවස්ථාවේදී පෙර පසු සිත් වලින් ඒ කුසලයට උපකාර ඒ බලවත් වීමට උපකාර නොලබුණේ නම් ඒ උපකාර නොලබ බැවින් දුර්වල වන ඒ කුසලයට කියනවා ද්විහේතුක ඕමක ඕමක කියන වචනයෙන් අදහස් කරන්නේ පහ ඒකට ප්‍රතිවිරුද්ධ එක තමයි උත්කට්ඨ ඒකයි කෘෂ්ඨ කියලා දක්වන්නේ උසස් පහත් වෙනවා. ඒක උසස් වෙන්නේ පෙරපසු සිත් වලින් උපකාර ලැබුවොත්. උපකාර ලබන්නට නම් පෙරපසු සිද්ද කුසල් සිත් වන්නට ඕන. ඒ කුසල් සිත් වලින් උපකාරලත් නැද ඇති වූ කුසලය බලවත් එකක්. ඒවායින් ලබ් උපකාරයේ නිසා. ඒවායින් උපකාර නොලදොත් උපකාර නොලදොත් කියන්නේ ඊට පස්සේ ලැබුණු සිත්. විගතන කුසල් සිත් නුනනා ඒ වගේම කළ කුසලයේ පිළිබඳ පසුතැවිලි වීම, ඒ පිළිබඳව දොස් දැකීම, ඒක කළේ නැත්නම් හොඳයි කියලා කීම ආදී නොයෙක් ඒවා තිබෙනවානේ. කළ වියදම වැඩි කියලා හිතන එක, දුන්නේ මහා නරක මිනිසුන් කොටසකට තේ කියලා හිතන එක. ඒ වගේ කර්මවලදී Taman කළ පිනම දුර්වල වෙනවා. අන්න ඒ පින, දුර්වල වූ පින කුසලය, කර්මය බලවත් විපාකයක් ගැන දෙන්නට බෑනේ. අන්න ඒ නිසායි ද්වේතුක ඕමක කුසලයෙන් ලබා දෙන්නේ අහේතුක ප්‍රතිසම්භිය. ඒත් ලැබෙන ප්‍රතිසම්භි විපාකය අහේතුක. ඒ අහේතුක ප්‍රතිසම්භිය ලබ අය දැනගන්නට හැකිවන්නේ ඔවුනගෙන් ඔවුනගෙන් පිළිබිඹු වන කෙනෙන දුර්වලකම් නිසා. ಜಾತಿ ಅಂಧ ಜಾತಿ ಬದಿರ ಜಾತಿ ಮೂಢ ಜಾತಿ ಏಲ ಜಾති මස්තක උබතෝ ව්‍යංජනක නපුංසක පණ්ඩක කියලා එහෙම දක්වන්නේ අන්න ඒ දුර්වල ප්‍රතිසම්පි ලබාගත් අය. ඔව් මිනිසුන්ව උපදින්නේ පව් කරලා නෙවෙයි. පවක විපාකයක් නෙවෙයි මිනිසෙක් වෙලේ. මිනිසෙක් වුණා නම් ඒ මොන විදිහේ අත්පා ඇරිලා ගිහිල්ලා ආදි නොඑක් දුර්වලකම් නැතිව මිනිසෙක්ව නම් උපන්නේ ඒ මිනිසා ව උපදින තනත්තා පිනක විපාකයක් වශයෙන් උයි ඒ ප්‍රතිසන්දිය ලබා ඒකට පීඩා කරන තව හේතු තිබෙන්නට පුළුවන් වෙන වෙන ඒවා. ඒ නිසා දුර්වලකම් ඇති වෙනවා. දැන් මේ කුසලයේම තිබෙන අඩුපාඩුව හේතු කොටගෙන මිනිසා වුණත් ඒ තැනත්තා උපතින්ම ඇස් නැති කෙනෙක් වූ. එහෙම නැත්නම් දිහිරෙක් වූ උපදී. ගොළුෙක් වූ උපදී. මහා මෝඩෙක් වූ උපදී. කෙලතොල්ලෙක් වූ උපදී. කෙලතොල්ලේ කියන්නේ වැగిරෙන කෙලවක් නවත්වා ගන්නට දන්නේ නෑ යා. ඒ තරම් කෙලයි. ඒ ಜಾති මූංග, ಜಾති ඒල, ಜಾති උම්මත්ත උපතින්ම පිස්සෙක් වූ කණ්ඩායමලම පිස්සු. ಜಾති උමත්. උමතෝ ව්‍යංජන ස්ත්‍රී පුරුෂ නීති දෙකම තිරෙන උබතෝ ව්‍යංජන කියන්නේ. නපුංසක කියන්නේ. පණ්ඩ කියන්නේ. පණ්ඩ කියන්නේ මහා බලවත් කාමරාගයෙන් පෙළෙන අයව උපදී. දැන් එහෙම අය අපිට දක්නට ලැබෙනවා සමහර තැන්වලදී. ඔය මේ සුවකලණු හැකි රෝගීන් හැටේ ඉන්න තැන් එහෙම තැන්වලට ගියාම උපතින්ම ඒ தത്വයටපත් උපන් අය දක්නට පුළුවන්. අන්න එහෙම දුර්වල ආත්ම භාව මේ කුසල කර්මය නිසාම ලැබී තිබේ. හැබැයි ඒ කුසල කර්මය කළ කුසල කර්මය විහෙතුක වුණා. ඒත් ඒ දුර්වල වීමට හේතු වන්නේ පෙර පසු සිත්වලින් ලැබෙන උපකාරය නැතිව යාවේ කියවේ ඒ පෙර පසුසිත වලින් ඊට අනුපකාර වීමෙන් අනුපකාරයකට ඒ නිසා යන්නේ අකුසලේ නෙවෙයි කුසලයට පීඩා කරන අන්න ඒ බඳු පීඩාවන්ටපත් වූ කුසල කර්ම තමයි දුර්වල කුසල. එහෙම එකකින් ප්‍රතිසන්දිය ලබන්නේ ලැබෙනවා නම් එය සුගති අහේතුක ප්‍රතිසන්දියක්. සුගතියේ ඉපන්නා එහෙත් අහේතුක ප්‍රතිසම්පති. ඔහුට ඒ දෙදෙනාටම දුර්ගතිය හේතුකයාය සුගතිය හේතුකයාය කියන ඒ දෙදෙනාගේම ප්‍රතිසම්පිතේ සංසිතේ කිය විපාකසිතේ ඒ විපාකසිත ප්‍රතිසම්පි කෘත්‍යයට අනුසුරුව භවංග කෘත්‍ය වශයෙන් මේ කෘත්‍ය සිදු කරමින් ලැබෙනවා. ඒ සිතේ අලෝභය, අද්වේෂය, අමෝහය කියන මේ හේතු අව්‍යාකෘත හේතු තුනෙන් එකක්වත් නැහැ. ඒ නිසායි අහේතුකි. මම ඒ අලෝභ, අදෝස, අමෝහ කියන හේතු තුන ගැන පමණක් කීවේ මෙන්නතුන්ට තේරෙන්නට ඕන ඇයි කියලා. ලෝභ, දෝස, මෝහ කියන තුන ගැන සඳහන් නොකළේ. ලෝභ, දෝස, මෝහ කියන තුන විපාක සිත්වල ලැබෙන තුනක් නොවේ. ඒවා ඒ තුනම එකවර නම් කාහටවත් ලැබෙන්නේ නැහැ මොන සිතකවත් එයින් දෙකක් එකවර ලැබෙනවා ලෝභ මූල සිත්වල හා ද්වේෂ මූල සිත්වල ලෝභයයි මෝහයයි ලෝභ මූල සිත්වල ද්වේෂයයි මෝහයයි ද්වේෂ මූල සිත්වල මෝහ මූල සිත්වල ලැබෙන්නේ මෝහ නැමැති හේතුව පමණයි හේතුන්ගෙන් ඒවා ඒකාන්ත අකුසල හේතු ඒ නිසා විපාක සිත්වල ඒවා ලැබෙන්නේ නැහැ. අලෝභ අදෝස අමෝහ කියන තුන කුසල් සිත්වල යෙදෙන විට ඒවා කුසල හේතු. විපාක සිත්වලත් ලැබෙනවා ඒවා. ක්‍රියා සිත්වලත් ලැබෙනවා ඒවා. විපාක සිත්වල හා ක්‍රියා සිත්වල ලැබෙන විට ඒවා අව්‍යාකෘත හේතු. අනේ අව්‍යාකෘත හේතු නිසක අකුසල හේතුන් විපාක සිත් තුළ ලැබෙන්නේ නැහැ. එවැදිනුයි අලෝභ අදෝස අමෝහ කියන හේතු තුනෙන් එකක්වත් කෙනෙකුගේ ප්‍රතිසන්දිසිතෙහි ලැබෙන්නේ නැති විට ඒ ප්‍රතිසන්දිසිත අහේතුක සිතේ. මේ අහේතුක ප්‍රතිසන්දි යුගලයක් තිබෙනවා. අහේතුක ප්‍රතිසන්දි යුගලයේ කියන ඒ වචනයම සාක්ෂි කර තිබෙනවා අභිධර්මාර්ථ සංග්‍රහය. ඔය කියන ලබ සිද්දක ගැන. දුර්ගතියෙහි ප්‍රතිසන්දිය ලබන ප්‍රතිසන්දි වශයෙන් ලැබෙන අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණයක් සුගතියෙහි ප්‍රතිසන්දි වශයෙන් ලැබෙන කුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණය. ඒ අහේතුක ප්‍රතිසන්දි දෙකක්. හේතුක ප්‍රතිසස් එතකොට පුද්ගලයා වශයෙන් ඒ ගෙදනාම අ හේතුක පුද්ගලයෝ දුගතිය හේතුක පුද්ගලයා සුගතිය හේතුක පුද්ගලයා අර දුගතියයි සුගතියයි කියන මේ දෙක වෙන්කොට දැක්වීම සඳහා ඒ පුද්ගල විශේෂය පෙන්නනවා දුර්ගතිය හේතුක සුගතිය ඊළඟට ද්වි හේතුක ද්වි හේතුකෙක් වෙන්නට අධිගමනය කරන ලද පින කුසල කර්මයක්. හේතු දෙකකින් යුක්තව ප්‍රබල වෙන්නට ඕන පෙරපසු සිත් වලින් ලත් උපකාරය නිසා. හේතුක පෙරපසු සිත් වලින් ලත් උපකාරය නිසා ප්‍රබල වූ උසස් වූ ඒ කුසලයට කියනවා හේතුක උත්කෘෂ්ඨ එහෙම නැත්නම් අපි කිව්වේ අර අහේතුක ප්‍රතිසන්දියක් දුන්නයි කියලා සුගතිය අහේතුක ප්‍රතිසන්දිය දුන්නේ ඕමක නිසා. උත්කෘෂ්ඨ වූ කල්හි සුගතියෙහි ද්වේහේතුක ප්‍රතිසම්භයක් ලබන මිනිසුන් අතර තියන්නව සිටිනවා දෙවියන් අතරත් දෙවියන් අතරේ කාමාවචර දෙවියන් අතර මිනිසුන් අතර ද්වේහේතුකයන් සිටිනවා ඒ අය මේ ද්වේහේතුකයේ කියන්නේ ත්‍රි හේතුකයේ කියලා එහෙම ලේසියෙන් විතර ගන්නටත් පුළුවන් කමක් නැහැ. අමාරු. ඒ ත්‍රි හේතුකේක්ම වම උපද සිටියත් උපන්නේ උපන් පරිසරය වක්කෝ සත්තම් ආදී මේ කර්ම හේතු කොටගෙන ත්‍රි හේතුකව උපන්නත් ඒ බැදවීම නැතිවම අය සිටින්නට පුළුවන්. මේ දෙනතුන් දන්නවනේ අපිට වර්තමානයේ යම් යම් දේවල් කියනවට වඩා දේශිනේ බණපොතේ එන කරුණු කියන්නේ සුනීත කියන රහතන් වහන්සේ ගැන. ඉන් ඒ වටපිටාවේ සමාජයේ ලැබී තිබුණු తත්වය අනුව කවුද හිතන්නේ මේ ත්‍රි හේතුකේ මේ අවමන් කළ යුතු තමගේ ඒ ගෙදරකටවත් එහෙම නැත්නම් කුලීනයන් යන මාර්ගයේ ඉදිරියටවත් එන්නට සුදුස්සෙක් නෙවෙයි කියලායි සලකන. එහෙමනේ හිතාගන්න. ඒ නමුත් ප්‍රිය හේතු. අපි බෝධිසත්වයන් පිළිබඳව මේන්නේ මාතංග මාතංග පඬිතයන් හැටියට වසලේකුව උපන් චණ්ඩාලේක උපන්. ඉතින් කාගෙන්වත් නැහැ මේ සැලකිල්ල. මිනිහෙක් හැටියටවත් සැලකන්නේ නැහැ. ඒ එහෙම නොසලකා හරින එහෙත් නුවණැතිව උපන් කියන ඒ මාතංග පඬිතුත් එහෙමයි. ධ්‍යාන උපදවාගෙන අභිඥාත් ලබා ගත්තා. පස්සේ හැමදෙනාම වැන්දා, ගරු කළා. ඒ දැනගන්නට බෑ මේ වටපිටාව නිසා. සමහරු ඉන්නවා එහෙම අය අධ්‍යාපනයක් ලැබුණේ නැහැ. ඉතින් අයව තෝරා බේරා ගන්නට බෑ. එහෙම ද්වි හේතුක ත්‍රි හේතුක භේදය තෝරා ගැනීම අමාරු වුණා. ඊට සුදුසු වැඩපිළිවෙලක යෙදුනොත් ඒ තමා ත්‍රි හේතුකද කියලා උරගා බැලීමකුත් කරන්නට පුළුවන්. ඒ උරගා බලන්න තියෙන කුමක්ද? වෙන උගයක් ගන්නම් නෙවෙයි. භාවනා. යමෙකුට හැකි වුණොත් සමත භාවනාවක් කොට ධ්‍යාන උපදවන්නට එහෙම නැත්නම් විදර්ශනා භාවනාවක් කොට මාර්ග ඵලයක් උපදවා ගන්නට ඉතින් ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ඇති බවට කිසිදු සැකයක් නැතුව පිළිගන්නට තිබෙන අවස්ථාව ඒක. අනේ එහෙම පුද්ගලයන් දුර්ගතිය හේතුක, සුභතිය හේතුක, ද්වේතුක, ත්‍රි හේතුක ප්‍රත්‍යඥ කියලා ප්‍රත්‍යඥයෝ සතර දෙනෙක්. මාර්ගස්තය හතර දෙනෙක් කියනවා. සෝවාන් මාර්ගස්ත, සතරදාගාමි මාර්ගස්ත, අනාගාමි මාර්ගස්ත, අරහත් මාර්ගස්ත. මේ මාර්ගස්ත අවස්ථාවේ කියන්නේ එක චිත්තක්ෂණයක කාලය. ඊළඟට සෝවාන් ඵලස්තය සකදාගාමි ඵලස්තය අනාගාමි ඵලස්තය අරහන් ඵලස්තය කියලා ඵලස්තයෝ සතර ඉතින් මේ හැම දිනාටම අප ඉගෙනගත්ත සිත් 89 එහෙම නැත්නම් 121 ඔය හැම දිනාටම එකාකාරව ලැබෙන්නේ නැහැ ඒ නිසායි මේ පුද්ගල බෙහෙදේ පිළිබඳව පාඩමක් වෙනම තිබෙන්නේ ඒ පුද්ගලයන් දක්වා ඒ පුද්ගලයන්ට ලැබෙන සිත් ගණන දැන ගැනීමට. නිපමණ සිත් මේ තැනට ලැබෙනවා. සත්‍ය. දැන් දුර්ගතිය හේතුකයාය කියන තැනත්තා. දුර්ගතිෙහි ඉපද සිටින්නේ ඒ තැනත්තාට ලැබෙන සිත් තිබෙනවා 37ක් දක්වා. මොනවාද 37 අකුසල් සිත් 12 කාමාවචර කුසල් සිත් 8 අහේතුක සිත් සෝමනස්ත සහගත හසිතුප්පාද සිත හැර ඉතිරි සිත් 17 යන මේවා දුර්ගතියෙහි සමහරු කියනවා දුර්ගතියෙහි උපන් අයට කුසල් සිත් උපදින්නේ නැtei කියලා. එහෙම කියන ආධර්මිකයනුත් ඉන්නවා. දුර්ගතියෙහි උපන් අයට කුසල් සිත් උපදින්නේ නැහැ කියලා. එහෙම කීම සුදුසු නෑ. එනනම් ඒ අයට මොනම විදිහේවත් කුසලයක් ඒ ජීවිතේදී කරගන්නට බෑ කියලා. පාරිලෙය අතාගම් ඒ ඒ වගේම අර නීතිදු පිළිගන්නූ වඳුරා වැනි බුදුජානන් වහන්සේ ධර්ම දේශනා කරන විට ඒ බණ අසමින් සිටි මැඩියා වැනි ඉබන්දන් ලැබෙන්නට බෑ. ඒ කියන හැටියට. ඔවුන්ට කුසල්සිත උපදින අවස්ථානම් සුලභ නැහැ. නමුත් කුසල් සිත් නූපදිනවයි කියලා එහෙම නියමයක් නැහැ. කුසල් සිත් උපදින්නට තිබෙන අවස්ථා නම් සුලභයි. ඒ අවස්ථා බොහෝම කලාතුරකින්ම